අර්ථයත් ධර්මයත් වැටෙනවා. ඒ අර්ථයේ ධර්මයේ වැටෙන්නේ ලෝක විග්‍රහයක්ද, ඊතරණ විග්‍රහයක්ද? අර්ථයේ ධර්මයේ වැටෙන්නේ මොන විග්‍රහයක්ද? ඊතරණ විග්‍රහයන්නේ. ඊතරණ විග්‍රහය වචනයකට හරවන්න පුළුවන් වේද බැරි වේද? බෑ. ඒ වචනයකට හරවන්නේ වචනය කතා කරන්නේ සංඥා විපාකයක්ද නැද්ද? සංඥාව කියන්නේ විවහාරයක්ද නැද්ද? විවහාරයක් කියන්නේ ලෝකයේද නැද්ද? ලෝකයේ. එහෙනම් බුදු කෙනෙකුට පමණක් නෙවෙයිද මේ විග්‍රහය තමා තුළ උපදවා ගන්න දෙන්න පුළුවන්. බුදු කෙනෙකුට විතරයි පින්වතුනි. අනිත් අපට තියෙන්නේ ඒක තම තමන්ගේ හැකියාවේ. ඒකයි හැමෝම මේ ධර්මය අල්ලන්නේ නැත්තේ. ඒකයි බෞතරයක් අල්ලන්නේ අනර්ථය. ඇයි? තමන්ට දෙන තියලා තේරෙනවා නම් ඒක සැසඳුනා වචනකින් ඉදිරිපත් කරා. වචනකින් ඉදිරිපත් කරන දේ ලෝකයේමයි එතන ලෝකෝත්තර මාර්ගයක් නෑ. ලෝකෝත්තර මාර්ගය හම්බ වෙනවා නම් මේ බුද්ධ වචනේ විතරමයි. ඒකෙන් සංඥාවක් ඉදිරිපත් නොවන විවහාරයක් කුළු ගැන්වෙන්නේ නැති තමා තුළ සංයෝජන දුරු වෙන අත්දැකීමකුයි හම්බෙන්නේ. ඒ මේ බුද්ධ වචනයෙන් විතරයි. අලුත් විග්‍රහය නැහැ. ඒකයි පින්වතුනි මේ බුද්ධ වචනේ දෙන්න පුළුවන් එක්කෙනාටයි. කවුද? බුදුරණවහන්සේ තරයි නේද? පසේ බුදුරන්ට බණ කියන්න පුළුවන්ද? ගොළුයිද ඇයි? ගොළු නෑනේ. පසේබුදුරු බණ කියනවා නිවන් දකින්න බණ කියන්න බෑ. පසේබුදුරු බණ කියනවා කොහොමද කියන්නේ? සංසාර බය කියනවා. සමාධිය ඇති කරගන්න හැටි කියනවා. සීල් රකින්න හැටි කියනවා. මොකද්ද කියලා දෙන්න බැරි. මෙන්න මේ ලෝකෝත්තර මඟ කියලා දෙන්න බෑ. ඇයි දැන් ඒ ඒ ඒ ඒ සංඥා ටික තමන්ගේ කෝණේ තියෙනවා නම් පසේබුදුරජාන් වහන්සේගේ වචනට කතා කරන්න බැයිද? පුළුවන් නේ? එහෙමවත් නෑ. ඒක ඒ විග්‍රහය වචනයකට හරවලා දෙන්න පසේ බුදු කෙනෙකුට බෑ. එහෙනම් පින්වතුනි බුදු කෙනෙකුගේ වචනේ කොච්චර වැදගත්ද? අපට හිතෙන හිතෙන විදියට හිතලුවෙක් වගේ මොනවාරි කියවුවොත් අපි කොච්චර අනර්ථයක්ද කරන්නේ නේ? ඒ වචනේ එච්චරට වැදගත්. බුදුරුන්ගේ වචනේ. අන්නේ බුදුරුන්ගේ වචනයට ගරුත්වය තියෙන කෙනා පින්වතුනි වෙන කිසි දෙයක් හොයන්නේ නෑ. ඒ උතුම් බුද්ධ වචනේමයි හොයන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන්න පුළුවන් අලුත් විග්‍රහයක් බෑ. අලුත් විග්‍රහයක් දෙන්නේ පින්වත්තුනි ශාස්ත්‍රූ කෙනෙක්ද ශ්‍රාවකයෙක්ද? ශාස්ත්‍රූ කෙනෙක්. අලුත් විග්‍රහයක් දෙන්නේ ශාස්ත්‍රූ ශ්‍රාවකයා කියන්නේ ශ්‍රාවකයා කියන අර්ථය මොකද්ද? ශාස්ත්‍රූගේ ශ්‍රාවකයානේ නේද? ශාස්ත්‍රූ කියන්නේ ගැල් කරුවා නැත්තම් ඊතර කරවන්න නායකයා ඊතර කරවන්න අලුත් දෙයක් කියලා දෙන කෙනා මග පෙන්වන කෙනා ඒ බුදුරයන් වහන්සේ. ශ්‍රාවකයා කරන්නේ ශාස්ත්‍රූගේ අදහස ඉදිරිපත් කරන එක. අලුත් අදහසක් දෙනවා නම් එයා ශාස්ත්‍රූ කෙනෙක්. ශාස්ත්‍රූරු ඉන්නවද මේ ලෝකේ බුදුරන් වහන්සේ හැරුණකොට නිවන් දකින්න කියලා දෙන්නේ? නෑනේ. එහෙනම් ඒ ශාස්ත්‍රූවරයා බුදුරයන් වහන්සේ පෙන්වන ආකාර නිවන් මාර්ග කියලා දෙන කෙනෙක්ද නැති කෙනෙක්ද? නැති කෙනෙක්. ශ්‍රාවකයෙක් නෙමෙයි ශ්‍රාවකයාට ඉදිරිපත් කරන්න පුළුවන් බුද්ධ වචනේ විතරයි.